හරියට බයෙන් හින්න, පැතිගෙන ඉන්න යම්සි දරුවෙක් ළඟට අම්මා කෙනෙක් ගියොත් එහෙම ඒ දරුවට දරුවා අම්මට එකතු වෙන්නේ ඒ දරුවා අම්මා වැළඳගන්නේ යම්සේද. සංසාර ගමනේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක් දෝමනස්යන්ගෙන් බය වෙලා ඉන්න, තැතිගෙන ඉන්න පීඩිත වෙලින් අපිට සතර ගමනේ බුදුරජාණන් වහන්සේනමක් හමුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ අපි මනසින් වැළඳගන්නේ බිය වෙච්ච දරුවෙක් ළඟට යන අම්ම කෙනෙක් ඒ දරුවා විසින් වැළඳ ගන්නවා වගේ දැඩි හැඟීමකින් ඒක පැහැදීමත් එක්ක සිද්ධ වෙන මානසිකත්වයක් මේ ලෝකයේ තුල එහෙම දහස් ගණන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ මනසින් දෙදීව අල්ලගෙන ඉන්නේ. ඒ අල්ලා ගැනීම තමයි පින්නත් අපි ක්‍රමානුකූලව මේ සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් කරවන්නට හේතු වෙන විදිහට අපිව මෙහෙවන සංකල්පය. දවසක් එළදෙනක් තමගේ පැටවත් එක්ක දුර ගමනක් යන්න ගඟක් ළඟට එනවා. මේ දුර ගමනක් යන්න මේ ගඟක් ළඟට එන මේ සැඩපාරක් ළඟට එන මේ එළදෙන මේ සැඩපාරෙන් එතර වෙන්න තමයි දැන් කල්පනාව. මේ එළදෙන මොකද කරන්නේ? තමන්ගේ දෙපා ඉදිරියට තබමින් මේ සැඩපාර දැන් එතර වෙනවා. පුංචි පැටිය මොකද කරන්නේ? අර අම්මගේ ඇඟේ ගෑවෙනමින් අම්මගේ ශරීරේ ගෑවෙමින් ඒ අම්ම තියෙන විදිහටම කහුල් තිය තිය ඒ සැඩ පහරින් එතර වෙන්න කටයුතු කරනවා. ඒකේ පැකට් ලොකු ආරක්ෂාවක්. සැඩ පහරකින් එතර වෙන්න ආවට පස්සේ එළදෙනක්. එතකොට මේ පැටියක් ඉන්නවනම් ළඟ ඒ පැටිය හැමතිස්සෙම ඒ සැඩ පහරින් එතර වෙන්න අම්මගේ ශරීරේ ගෑවි ගෑවිමයි යන්නේ. ගෑවිලාමගේ යන්නේ. ඊළඟට අම්මා කොහොමද කකුල් තියන්නේ මේ විදිහටම තිය තිය යන්නේ. එහෙම ගියොත් සැඩ පහරෙන් ඉවර වෙනවමයි. අන්න ඒ වගේ තමයි පින්නත්නි කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට සමීප වීම. ඒ ශාස්ත්‍රුන් වහන්සේට මේ සංසාරයේ බය වෙලා තැටිගෙන ඉන්න යම්කිසි කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේ කියන මහා විසඳුම සැනසෙල්ල හරියට තේරුම් ගත්තොත් අන්න මේ සංසාර සැඩපහරෙන් එතර වෙන්න කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහටමයි. අර පැටියක් තියෙනකොට අම්මා පෙන්වන්නේ අම්මා යන විදිහටම යන්නේ. අනේ බුදුරජාණන් වහන්සේ යම් කිසි ක්‍රමවේදයක් ප්‍රතිපත්තියක් පෙන්වුවා නම් ආයේ එක පොඩ්ඩක් ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ ඒ විතරක් නෙවෙයි පැටව හැමතිස්සෙම අර අම්මගේ ගෑවි ගෑවිම ඉන්නවා වගේ. ඒ ඒක ඊතර වෙනකම්. බුදුරජාණන් වහන්සේව මනසින් ස්පර්ශ කර කර ඉන්නේ. ධර්මයේ තුලෝකට වචනයක් පාවිච්චි කරනවා බුද්ධ ලකාසතිය කියලා. බුදුන් අනුව ගිය සිහිය කියලා ඔකට කියන්නේ. يعني බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිහියෙන් එයා ඉන්නේ. දැන් මේ ලෝකේ බොහෝ අය ඉන්නේ කාමයන් පිළිබඳ අසිහියක ඉන්නේ. කාම වස්තු සහ විවිධ ශරීරාදිය පිළිබඳව අසිහියෙන් ඉන්නේ ඒවා ස්පර්ශ කර කර. ඒ කියන්නේ කෙලෙස් උපද්දවන දේවල් මනසින් ස්පර්ශ කරද්දී හොඳ සිහියක් නැති වෙනවනේ. ඒතර අසිහියෙන් ඒවත් එක්ක ඉන්නේ. තථාගතයන් වහන්සේ කියන ඒ ඉෂ්ඨාරම්මණය ඒ උත්තමයන් වහන්සේව අරමුණු කරද්දී තියෙන සිහියක් වැඩි වෙනවා. නැති සිහියක් උපදිනවා. ඒකට කියනවා බුද්ධ කතා සතිය කියලා. එතකොට අන්නේ විදිහට යම් කිසි කෙනෙක් මේ ප්‍රතිපත්තියක් තමන්ගේ ජීවිතයේ බුදුන් වහන්සේ පෙන්වපු විදිහටම අරගෙන යමින් ඊළඟ බුදුරජාණන් වහන්සේ හිතින් හැමතිස්සේම ස්පර්ශ කරමින් මේ බුද්ධානුස්සති මානසිකාරය බුදුන් වහන්සේ පිළිබඳව සිද්ධ වෙන මේ මානසිකාරය මේ බුදුන් වහන්සේ සිහිපත් වෙන හැඟීමෙන් කටයුතු කළොත් තමයි මේ බය ඇති ගැනීම නොමුදහ ගැනීම වලින් ගැලවෙන්නේ අද අපේ දේශනාවට අපි තෝරගත්තේ වේකනස්ස සූත්‍රය මේ වේකනස්ස සූත්‍රය තුල විග්‍රහ වෙන්නේ මේක මජ්ක්‍ධිම නිකායේ 80 වෙනි සූත්‍රය. ඒ සූත්‍ර 79ක් සංඝ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කළ තුන මීට කලින්. ඒක තමයි 80 වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ තුල දේශනා වෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණාට පස්සේ ඒ තථාගතයන් වහන්සේගේ යමෙක් පිහිටක් ලබා ගත්ත කියන්නේ දෘෂ්ටි ප්‍රහාණය වුණොත්. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ පෙන්වන විදියටම කටයුතු කළොත් දෘෂ්ටි ප්‍රහාණය සිද්ධ වෙනවා. සක්කාය දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි, පාශවක දෘෂ්ටි ආදී මේ විවිධ දෘෂ්ටි මේ හැම දෘෂ්ටියක්ම ප්‍රහාණය වෙනවා මේ බුද්ධ ශාසනය නිවැරදිවම භාවිතා කළොත්. එතකොට අපි කියන සෝතාපන්නයි කියලා. සක්කාය දෘෂ්ටි ඇතුළු සියලුම දෘෂ්ටි ප්‍රහාණය වීමත් එක්ක සෝතාපන්න වෙනවා. එතකොට අන්නේ සෝතාපන්න වීමත් එක්ක සතර පාය නිදහස් වෙනවා. එතකොට මේ සූත්‍රය තුල විග්‍රහ වෙන්නේ අනේ සෝතාපන්න භාවයට ලොකු බලපෑමක් එල්ල කරන උච්ඡේද දෘෂ්ටිය පිළිබඳව. හැබැයි උච්ඡේද දෘෂ්ටිය පිළිබඳව ව්‍යංගයෙන් කතා වෙන්නේ මෙතන. සකුළුදායි කියන පිරිවැජියගේ ගුරුවරයෙක් එක්ක තමයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ. මේ ගුරුවරයා කියන නම පින්නත් වේකනස්ස. ලේකනස්ස කියන සකුළුදායි කියන ශිෂ්‍යයාගේ ගුරුවරයා. අපි පිළිතුර මතක ඇති මීට කලින් අහලා ඇති මේ සූත්‍ර දේශනා මාලාවෙම සකුළුදායික සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්නදී. අන්‍යයාගේ එතුමාගේ ගුරුවරයා තමයි මේකනස්ස. එතුමත් එක්ක සිද්ධ වෙච්ච සාකච්ඡාවක් තමයි මෙතන තියෙන උච්චේන දෘෂ්ටිය මුල් කරගෙන. පින්වත්නි අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් අන්න එක තේරුම් ගන්න ඕනේ. දැන් යම්කිසි කෙනෙකුගේ ජීවිතයේ සියලුම දෘෂ්ටි ප්‍රහාණය වීම සියලුම දෘෂ්ටි ප්‍රහාණය වීම සහ එහෙම ප්‍රහාණයක් වුණාට පස්සේ අපේ මානසිකත්වයට ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඒකට අපිට හොඳට මේ සූත්‍ර කාරණා තේරුම් අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ පැටලෙලි කියන්නේ නැහැ. ඊන්නත් අපි හිතමු යම්කිසි උදෑසනක යම්කිසි උදෑසනක දැඩි වේදුමක් තියෙනවා. දැඩි වේදුමක් තියෙන උදෑසනක තොටියෙක් ඔරුවයි හබලයි අරගෙන ගංගාවක පල්ලෙහාට ගමන් කරනවා. මීදුම දැඩිව තියෙනවා. කෑලි කැපිය හැකි මීදුම. මෙවන් මීදුමක තොටියෙක් ඔරුව අරගෙන හබල් ගහ ගහ ගංගාවක පල්ලෙහාට යනවා. පල්ලෙහාට යනකොට කොහොමද තබල් ගෙහිච්ච අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයා පල්ලෙහාට යනවා. ටික දුරක් ගිහිල්ලා මෙයා පිටිපස්ස බලනවා. එතකොට මෙයා දකිනවා පාන්දර වෙලාවක් මේක උදෑසන වෙලාවක ලන්තෑරුම් මෙලියක්. අර මීදු මතරින් මෙයා දකිනවා ලන්තෑරුම් මෙලියක්. මෙයා එතකොට හිතනවා වරුවක් පැදගෙන කවුරු හරි එනවා. මෙයාට දහසක් වෙනවා මම වගේම ඔරුවක් පැදගෙන කවුරු හරි එනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? අර මීදු වතරෙන්ම තව තව පල්ලෙහාට යනවා. තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා මෙයා ආපහු හැරිලා බලද්දී අර ලාම්පු එළිය දැන් තව ටිකක් ලඟු වෙලා. හැබැයි ඔරුව පේන්නේ මීදුම නිසා. මෙයා හිතනවා මේ ඔරුවක් එන්නේ දැන් මගේ පැත්තට. දැන් ගන්න මීදුම වෙලාවක අපි දන්නවනේ දැන් අපි පින්නතුන් දන්නවනේ වාහනේම අරගෙන යන අය අපේ පිරිසු දාන දැඩි නීදුමක් තියෙන වෙලාවක වාහන හසුරවන්න බයයි. මොකද වාහන පේන්නට නිසා ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ඉදිරියෙන් යන සොටියටත් බයක් ඇති වෙනවා. මේ ඔරුව එන්නේම මගේ පැත්තට වගේ. මෙයා පැඩගෙන එන්නේ මගේ පැත්තට. මෙයා මොකද කරන්නේ? ආපහු ඉස්සරහට ගිහිල්ලා ආපහු හැදෙන බලද්දි මේක දැන් තව ලඟ වෙලා. මෙයා මොකද කරන්නේ? අර ඔරුව එන කෙනාට අයියෙන් කෑ ගහ ගහ කියනවා. ඉස්සරහින් මම යනවා, ඉස්සරහින් මම යනවා. ඕක වෙන පැත්තකට ගන්න, වෙන පැත්තකට ගන්න කියලා. ඒත් මොකද වෙන්නේ? අර ඔරුව වේගෙන් ඇවිල්ලා මෙයාගේ ඔරු කඳේ හැප්පෙනවා. හැප්පෙනවත් එක්කම ඔරුව කරකැවිලා යනවා. ඔරුව කරකැවිලා යනකොට දැන් ඒක අත්දැක්ක අපි පින්නත් කෙනෙක් නම් අපිට සාමාන්‍ය කෙනෙකුට මොකද වෙන්නේ? දැඩි තරහක් ඇති වෙනවා. ඇයි අච්චර කෑ ගහද්දිත් ඔරුව වෙන පැත්තකට හරවගත්තේ නැහැ. දැන් මේ ඔරු කඳේ අර පිටිපස්සෙන් ආපු ඔරුව හැප්පිලා මේක වේගෙන් අනිත් පැත්තට කරකැවෙන අතරේ මේ පුද්ගලයා අතුලාන්ත තරහෙන් පීඩිත වෙලා අර ඔරුව පැදගෙන ආපු කෙනාට කෑ ගහගෙන හැරෙනවා. හැබැයි හැරෙනකොට මෙයා දකිනවා මොකන්ද? ඔරුවක් කියනවා හැබැයි පුද්ගලයෙක් නෑ. ඒ කියන්නේ රෑ වැස්සට හරි නැත්නම් ඒ ලනුව කඩලා හරි මේ ඔරුව ඒ වතුර පල්ලෙහාට ගහගෙන ඇවිල්ලා. හැබැයි මෙයාට හිතුනේ මීදුමෙන් අර ලන්තෑරුම දකිද්දී ඔරුවක් හැදගෙන එන කෙනෙක් ඉන්නවා කියලා. මෙයා ඒ වගේ සංකල්පයක හිටියේ. හැබැයි ඔරුව ළඟටම ඇවිල්ලා හැප්පුණාට පස්සේ මෙයා දැකගත්තා දැකගත්තා ඔරුවේ කෙනෙක් නැහැ කියලා. ඔරුවේ කෙනෙක් නැහැ කියලා දැක ගැනීමත් එක්කම මෙයාගේ හිතේ ඔරුව පැදගෙන කෙනෙක් ආවා කියන සංකල්පෙට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. මේ ඔරුව කෙනෙක් පුද්ගලයෙක් පැදගෙන ආවා කියන සංකල්පය නැතිනවා. ඊළඟට ඒ පැදගෙන කෙනෙක් ආපු නිසානේ කේන්ති ගියේ. දැන් ඔරුවේ කෙනෙක් නැහැ කියලා දැක්ක ගමන් කේන්තිර මොකද වෙන්නේ? ඒක ඇත්තරම නැති වෙනවා. යම් කිසි කෙනෙක් දෘෂ්ටි ප්‍රහාණය කිරීමත් හොඳ වගේ. අපිට හිතනවා මේ පංචස්කන්ධයක් දැක්කට පස්සේ ඕක කෙනෙක් ඉන්නවා කියලා. ආත්මයක් තියෙනවා කියලා. කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒක හරියට නීදුම අතරින් ලන්තෑරුම දකිනකොට අර පුද්ගලයාට ඇතිවෙච්ච සංකල්පය වගේ. අරයට ඔරුවේ කෙනෙක් නෑ කියලා වටහා ගන්න බැරුණේ නීදුම නිසානේ. අන්න ඒ වගේ තමයි පංචස්කන්ධයේ ආත්මයක් නෑ කියලා අපට වටහා ගන්න බැරි මොන නීදුම නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තමයි අපිට පංචස්කන්ධයේ කෙනෙක් නෑ කියලා අවබෝධ කරගන්න බැරි. යම් කිසි මොහොතක අර ඔරුව හැප්පීමත් එක්කම ඔරුවේ සැබෑ සතු දැකීමත් එක්කම ඔරුවේ කෙනෙක් ඉන්නවා කියන සංකල්පය දුර වෙලා ගියා වගේ. යම් කිසි මොහොතක අපිට මේ පංචස්කන්ධයේ හේතුඵල ධහම මත වුණොත් ධහම්මස පහළුණොත් මෙතන තියෙන්නේ රූපයක් ඇත කෙනෙක් නැත වේදනාවක් ඇත කෙනෙක් නැත සංඥාවක් ඇත කෙනෙක් නැත සංකාරයක් ඇත කෙනෙක් නැත විඥානයක් ඇත කෙනෙක් නැත අර සංයුක්ත නිකායේ තියෙන්නේ බික්කුණි සංයුක්තේ. ඒක ත්‍රිලින් වහන්සේ නමක් සඳහන් කරනවා මේ පංචස්කන්ධය හරියට රතයක් වගේ කියලා. ඒ කියන්නේ රතේ කියන්නේ බොහෝ දේවල් එකතු වෙලා හැදිච්ච එකන්නේ. සාමාන්‍ය ජීවිතේ අපි මේ වර්තමාන වාහනයන් ගමු රෝද හතරක් එකතු වෙලා ඊළඟ සුක්කානමක් එකතු වෙලා ඊළඟ වාහනයේ බඳ එකතු වෙලා ඊළඟ ආසන එකතු වෙලා ඔය ඔක්කොම ටික එකතු වුණාට පස්සේ අපි කියන රතේ කියලා. අන්න ඒ වගේ ඒ තරිණින්වා සඳහන් කරනවා මේ රූපය එකතු වෙලා වේදනාව එකතු වෙලා සංඥාව එකතු වෙලා සංඛාර විඥාන කියන මේ ටික එකතු වෙච්ච මේ පංචස්කන්ධ ගුලියට අපි කියනවා සත්‍යය කියලා. ඇත්තටම අර වාහනේ තියෙන්නේ මොනවද? එතන තියෙන්නේ හුදෙක් රෝද ටිකක්, සුඛානම, දොරවල් ටිකක්, ආසන ටිකක්. හැබැයි අපි ව්‍යවහාර කරනවා රතේ කියලා. ඇත්තටම තියෙන්නේ කෑලි ටිකක්. ගෙයක් කිව්වට පස්සේ එතන තියෙන්නේ ගඩොල් ටිකක්, වැලි ටිකක්, ගල් ටිකක්, කණු ටිකක්. එහෙමනේ. අපි ඔක්කොම එකතු වුණාට පස්සේ අපි ඒකට ව්‍යවහාර වශයෙන් නමක් දැම්ම ගේ කියලා. ඇත්තට මෙතන ගෙයක් නෙවෙයි තියෙන්නේ වැලි ටිකක්, ගල් ටිකක්. අන්න ඒ වගේ අවිද්‍යාවෙන් බලනකොට, මෝහයෙන් බලනකොට මේ රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන එකතු වෙච්ච තැන්වල අපට අදහසක් වෙනවා අවිද්‍යාව නිසා කෙනෙක් ඉන්නවා කියලා. ඇත්තටම අම්මා කියන්නේ ස්කන්ධ පංචකයක්. නමුත් එතන හේතුන් නිසා හටගත රූපයක්ක වේදනාවක්ක සංඥාවක්ක සංකාරයක්ක විඥානයක්ක තියෙන. ඒ කියන්නේ අම්ම කියන්නේ ඇත්තටම ඔරුවක් වගේ. ඒ කියන්නේ අර ඔරුවේ ඔරුවේ කෙනෙක් හිටියේ නෑනේ. අන්න ඒ වගේ කෙනෙක් නැති ඔරුවක් වගේ අම්ම කියන්නේ. ආත්මය ආත්මත්වයෙන් තොරයි. තාත්තා කියන්නේත් එහෙමයි. මේ තේරුම් ගන්න උපමාවට කියන තාත්තත් ඔරුවක් වගේ කියන්නේ නමුත් අපිට හිතෙන්නේ ඒ තාත්තා කියන ඔරුව පදින කෙනෙක් ඉන්නවා කියලා. ඒ පංචස්කන්ධේ පදින කෙනෙක් ඉන්නවා. දරුවෝ කියන්නේත් එහෙමයි. හැබැයි යම් කිසි මොහොතක අපිට නුවණැස ඉපදුනොත් හේතුඵල ධහම මතුනොත් අර පුද්ගලයාට වගේ තමයි. ඔරු වඳේ හැප්පිලා ඒක දිහා බලනකොටම මෙච්චර වෙලාවක් කොරුවක් පැදගෙන ආපු කෙනෙක් හිටියාගෙන සංකල්පයේ කැඩිලා බිඳලා නැති වෙලා ගියා ආයෙ කවදාවත් එන්නේ නැහැ සංකල්පය. ඒ විතරක් නෙවෙයි ඒකත් එක්ක තිබ්බ වෛරිය හැඟීමුත් පහළ ගියා. අන්න ඒ වගේ අපිට මේ අපි අතුරු කරන පංචස්කන්ධ ධර්ම ටික හේතුඵල ධහමක් වශයෙන් කෙනෙක් නැත කයක් ඇත. කෙනෙක් නැත හිතක් ඇත කියලා. ඒ නිවැරදි නිවැරදි සම්මාදිට්ඨියට එන්න පුළුවන් නම් මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කරලා අපේ හිතවල තියෙන ගොඩාක් වෛරක්කාරකම් පහළ යනවා. මේ ලෝකේ මේ රූප අල්ලගෙන, වේදනා අල්ලගෙන, සංඥා අල්ලගෙන, සංඛාර අල්ලගෙන, විඥාන අල්ලගෙන ආත්මත්වයෙන් තොර මේ ටිකක් අල්ලගෙන පින්නත් මේ ලෝක සත්‍යය වෛර කරමින්, පලි කර, පලි ගනිමින් එකට එක් කරමින් කොච්චර ව්‍යසනකාරී සසර ගමනක පාරක් පා ගන්නවද? එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි මේ මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කියන්නේ. එතකොට අද අපි මේ දේශනා කරන මේ වේකනස්ස සූත්‍රයේ තියෙන්නේ මේ වේකනස්ස කියන පිරිවැජියා උච්ඡේද දෘෂ්ටියේ පිහිටපු කෙනෙක්. උච්ඡේද දෘෂ්ටිය තියෙන කෙනාගේ ලක්ෂණය තමයි එයා හිතනවා මේ එයා මේ පංචස්කන්ධයේ ආත්මයක් නැහැ කියලා එහෙම දකින කෙනෙක් නෙමෙයි. එයා දන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි මම මරණින් මතු නෑ. ආනුචේ දෘෂ්ටිකය හිතන හැටි. දැන් සාසත දෘෂ්ටිය තියෙන කෙනා හිතන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා මම භවෙන් භවයට යනවා. එයා උපත්ති පිළිගන්නවා. ප්‍රතිසන්දිය පිළිගන්න කෙනෙක්. සාසත දෘෂ්ටිය තියෙන කෙනා, ඒ හැඟීම තියෙන කෙනා. පුච්ඡේද දෘෂ්ටිය තියෙන කෙනා මම ඉන්නවා, මම කනවා, මම යනවා කියලා හිතනවා. හැබැයි මෙයා හිතනවා මරණින් මතු උපතක් නෑ. මරණින් මතු මේ ආත්මේ සදාකාලික වෙනවා. එහෙමයි මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. මේ වේකනස්ස පිරිවැජියා එතකොට අන්නේ වගේ සංකල්පයක පිළිහිදලා කටයුතු කරන කෙනෙක්. මෙයා එනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. මෙයා එන්නේ මෙයාගේ ගෝලයා බුදුරජාණන් වහන්සේ තරහ පෙරදුන නිසා. අර සකුළුදායි සූත්‍ර කලින් ශ්‍රවණය කරන්න තිය අපේ පින්නතුන් මේ සකුළුදායි කියන පිරිවැජිය අන්තිම බුදුරජාණන් වහන්සේ හදවතින්ම සරණ යනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා සන්තෝෂයෙන් පිළිගන්නවනේ. අන්න ඒ තමන්ගේ ශිෂ්‍යයා පෙරදීම පිළිබඳ ඇතිවෙච්ච ආවේගයට ඒ පෙරදුම බාර ගන්න දින අකමැත්තර තමයි මේ වේකනස්ස පිළිවෙලියා බුදුරජාණන් වහන්සේට යම්කිසි කාරණාවක් අරගෙන ඉන්නේ සාකච්ඡාවට. වේකනස්ස පිළිවෙලිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා පින්වත්නි අයම් පරමෝ වන්නෝ අයම් පරමෝ වන්නෝ සඳහන් කරනවා මේ උතුම් වර්ණයය මේ උතුම් වර්ණයය මෙතන සඳහන් කරනවා අයම් පරමෝ වන්නෝ අයම් පරමෝ වන්නෝ පරමෝ වන්නෝ කියන උතුම් වර්ණය කියන අර්ථය බුදුරජාණන් වහන්සේ අහනවා ඒ උතුම් වර්ණය මොකද්ද ඔබ කියනනේ මේක උතුම් වර්ණයයි මේක උතුම් වර්ණයයි කියන්නේ මේක පරම වර්ණය මේක පරම වර්ණය කියලා බුදුරජාණන් වහන්සේ අහනවා විමසනවා පිරිවැජිය ඒ උතුම් වර්ණය කුමක්ද මොකද්ද? එතකොට සඳහන් කරනවා ගෞතමයන් වහන්සේ යම් වර්ණයකට වඩා උත්තරීතර අනෙක් වර්ණයක් ඇතිද? යම් වර්ණයකට වඩා උත්තරීතර වෙන වර්ණයක් තියෙනවා නම් ඒක තමයි පරම වර්ණය. බුදුරජාණන් වහන්සේ අහන ඒ මොකද්ද? ඔබ කියනනේ දැන් යම් වර්ණයකට වඩා උත්තරීතර වෙන වර්ණයක් තියෙනවා නම් ඒක තමයි පරම වර්ණය කියලා. බුදුරජාණන් වහන්සේ විමසනවා මොකද්ද උත්තරීතර පරම වර්ණය? එතකොට නැවත මෙතුම සඳහන් කරනවා යම් වර්ණයකට වඩා උතුම් වර්ණයක් තියෙනවා නම් ඒක තමයි පරම වර්ණය. දැන් බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ පරම වර්ණය? එතකොට මේ ආපහු කියනවා යම් උත්තරීතර වර්ණයක් තියෙනවා නම් ඊට වඩා උත්තරීතර වර්ණය තමයි පරම වර්ණය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පිරිවැජිය වේකනස්ස යම් කිසි තරුණයෙක් ඉන්නවා. මේ තරුණයා කියනවා මම මේ මෙන්න මේ ජනපද කල්යාණියට හරීම කැමතියි. මම මෙන්න මේ ජනපද කල්යාණියට හරීම කැමතියි. එතකොට එතන ඉන්න කෙනෙක් අහනවා ඒ ජනපද කල්යාණිය ශස්ත්‍රීයද? මන් දන්නේ ඒ ජනපද කල්යාණිය මේ දාග්මනියක්ද? මන් දන්නේ ඒ ජනපද කල්යාණිය වෛශ්‍යාවක්ද? ඒත් දන්නේ එහෙනම් සුද්ධියක්ද? ඒ කියන්නේ සුද්ධ වල්තිකයේද? ඒත් දන්නේ ඊළඟට අහනවා ඒ ජනපද කල්යාණි මොන ගෝත්‍රයකටද අයිති? ඒත් දන්නේ නැහැ. උසයිද? ඒත් දන්නේ නැහැ. කළුද? ඒත් දන්නේ නැහැ. ඊළඟට පළලුද? ඒත් දන්නේ නැහැ. කුමන ගමේද ඉන්නේ? ඒත් දන්නේ නැහැ. කුමන නුවරද ඉන්නේ? ඒත් දන්නේ නැහැ. ඊට පස්සේ අහනවා එහෙ මිත්‍රයක් ඉන්නවද? එහෙ මිත්‍රයක් ඉන්නවා. දැන් මේ තරුණයෙක් කියනවා මම ජනපද කල්යාණියට කැමතියි. ඉතින් අහනවා එයා මොන කුලයේද මොන ගෝත්‍රයේද උසද කළුද? එතකොට මෙයා කියනවා ඒක නම් මන් දන්නේ නැහැ හැබැයි ජනපද කල්යාණයට කැමතියි. අන්න ඒ වගේ નિરර්ථක වචනයක්. එහෙම නැත්නම් අර්ථ රහිත වචනයක් කියනවා වේකනස ඔබ මේ සඳහන් කරන්නේ යම් කිසි උත්තරීතර වර්ණයක් කරනනම් ඒ වර්ණයට වඩා උතුම් වර්ණය පරම වර්ණයයි කියලා. මේ පොඩ්ඩක් ඉන්නත් හොඳට අහගෙන ඉන්න මේ පොඩ්ඩක් තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් අහගෙන ඉන්න අපිට තේරුම් ගන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේකනස ඔබේ ওই කතාවත් අර පුරුෂයා කතාව වගේ තමයි. ජනපද කල්යාණීකට කැමතිලු. නමුත් ඒ ජනපද කල්යාණී කොහේද, කවුද, කලුද, සුදුද, ගම මොකන්ද, නුවර මොකන්ද? ඒ කියන්නේ කිසිම දෙයක් එහෙම දන්නේ නැහැ. එතකොට ඒක අර්ථ ශූන්‍ය කතාවක්. එතකොට මේ මේකලාස පිරිවැජය කියනවා සාමිනි භාගතුන් වහන්සේ සුන්දර වූ වෙරළු මිණක් මනවින් උපගන්නා රත් පළසක තබයි සුන්දර වූ වෙරළු වෙරළු මිණක් එන වටින මණිකක් වගේ උතුම් දෙයක් වෙරළු මිණක් අරගෙන වෛරෝඩියක් අරගෙන උපගන්වලා රත් පළසක තියනවා එවිට රත් පළස දිලිසෙනවා ඒ රත්පල්සි තියු මැණික දිලිසෙනවා. එසේම බෙබදු වර්ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග්‍ය වේ නිරෝගී වේ බබලේ මොකද්ද මේ මෙයා කියන්නේ බුදුරජාණන් වහන්සේ අර විමසුවාට පස්ස සඳහන් කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ රත් රත් පැහැති පළසක දිලිසෙන වෙරළු විනක් වගේ මේ ජීවිතය ඇතුලේ ආත්මයක් තියෙනවා. මිනිහාගේ අදහස. මේ පංචස්කන්ධය ඇතුලේ ආත්මයක් තියෙනවා. මරණින් මතු ඒ ආත්මය බැබලෙනවා. ඒ කියන්නේ මෙයා හිතනවා මේ උච්චේ දෘෂ්ටිකයෙක් කියන එකයි මුලින්ම. මෙයා හිතනවා මේ ජීවිතය ඇතුලේ පංචස්කන්ධය ඇතුලේ ආත්මයක් තියෙනවා. මරණින් මතු මරණින් මතු ඒ ආත්මය බැබලෙනවා. මෙයා මරණින් මතු උත්පත්ති පිළිගන්නේ නැති කෙනෙක්. හේතුඵල ධර්මයට අනුකූලව නොදකින කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා ටිකක් ගන්න ඊට පස්සේ. මෙයාගේ දෘෂ්ටිය කඩන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ සඳහන් කරනවා රත් පළසක තියෙන වෙරළු මිනක් සම්බන්ධව. මේ රත් පළසක තියෙන වෙරළු මිනද වැඩිපුර බබලෙන්නේ රෑට කණාමෙදිරි එලියක් තියෙනවා නම් ඒකට බබලෙන්නේ. සාමීනි කණාමැදිරි එළිය තමයි වැඩිපුර බඳින්නේ. ඊළඟට අහනවා කණාමැදිරි එළියද වැඩිපුර බබලෙන්නේ රාත්‍රියක දැල් වෙන පහන් සිලද වැඩිපුර බබලෙන්නේ. සාමීනි පහන් සිල වැඩිපුරද බබලෙනවා. පහන් සිලද වැඩිපුර බබලෙන්නේ රැට දැවෙන ගිනි කඳක්ද බබලෙන්නේ. දැන් දර කොටයක් බබලෙනවා නම් ගිනි ගන්නවා නම් අහනවා ඒ රැයට දිලෙන පහන්සිලද වැඩිපුර ආලෝකය නැත්නම් වැඩිපුර ආලෝකමත් ගිනි කඳද? සාමීන් ගිනි කඳ. ඊළඟට අහනවා ඒ ගිනි කඳේ ආලෝකයේද වැඩිපුර ප්‍රභාෂර නැත්නම් පාන්දර වලාකුළු පහවෙච්ච අහසේ දිලෙන පහන් තරුවද? ඒ කියන්නේ පහන් තරුව කියන්නේ විශාල ග්‍රහලෝකයක්නේ. සිකුරු තරුව. ඖෂධිකාරකාව කියලා උඩට කියනවා. එතකොට අහනවා අර ගිනි කඳද වැඩිපුර බබලේ නැත්නම් අර අලුයම අවලාකුළු පහන් වූ බහැර වූ ආකාශයේ දිලෙන ඖෂධි තාරකාවද ඖෂධි තාරකාව කියනවා ඊළඟට අහනවා ඒ පහ වූ ආහසේ දිලිසෙන ඖෂධි තාරකාවේ වර්ණයද වැඩිපුර බබලෙන්නේ පුර පෝය දවසේ හඳේ ආලෝකයද වැඩිපුර බබලෙන්නේ එතන සඳහන් කරන සාමීනි පුර පෝය දවසේ පුරහඳේ ආලෝකය තමයි වැඩිපුර ලැබෙන්නේ. ඊළඟට අහනවා පුරපෝදාවසේ හඳේ ආලෝකයද වැඩිපුර බබලෙන්නේ මුදුන් වූ සූර්යාගේ වර්ණයද වැඩිපුර බබලෙන්නේ. ඒකෙන්ද වැඩිපුර ආලෝකමත් වෙන්නේ නැත්නම් මුදුන් වෙච්ච සූර්යා වලාකුළු ඉවත් එක සරත් කාලේ. සරත් කාලේ වලාකුළු ඉවත් වෙච්ච අහසේ මුදුන් වෙච්ච සූර්යාගේ ආලෝකයද වැඩිපුර බබලෙන්නේ. ඒක සඳහන් කරන වැඩිපුර බබලෙන්නේ සූර්යාගේ ආලෝකය. ඊළඟ සඳහන් කරනවා වේකනස්ස මේ ඉරහඳ දෙකේ ආලෝකය නොලබන ඉරහඳ දෙකෙන් ආලෝකයක් නොලබන ඕනතරම් දිව්‍ය ලෝක තියෙනවා. අන්නේ දිව්‍ය ලෝකවල තේජස් දෙවිවරු ඉන්නවා. තේජස් වර්ණ තියෙන දෙවිවරු ඉන්නවා. මම ඔවුන්ද දකිමි. නමුත් කිසියම් වර්ණයකට වඩා උත්තරීතර වූ පනීතරතර වූ වෙනත් වර්ණයක් නැත්තේයි මානු කියමි. මම ඔබ වගේ සඳහන් කරන්නේ උත්තරීතර වර්ණයක් තියෙන ඒ උත්තරීතර වර්ණයට එහා ගිය පරම වර්ණයක් තියෙනවා කියලා. මේ ඉරහඳ දෙකේ ආලෝකයට වඩා බලවත් වුණු තේජස් කියන දෙවිවරු ඉන්නවා. නමුත් ඔබ ඔබ යම් කිසි පරම වර්ණයක් ගැන කතා කරනවා නම් ඒ පරම වර්ණය කණාමෙදිරි එළියටත් වඩා ලාමක වර්ණයක් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මෙයා දැන් සඳහන් කළේ පින්නත් අපි ඒක තේරුම් ගන්න ඕන රත් වෙච්ච පළසක තියෙනවා කිව්වා මණිකක් මෙරුළු මිණක්. ඒක දිලිතනවා කිව්වා. අන්න ඒ වගේ කියලා සඳහන් කරනවා මරණින්මතු ආත්මේ බබලීම. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒක කණාමෙදිරි එළියටත් වඩා අඩු ලාමක කතාවක් ඒක. ලාමක ධර්මයක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වේකනස්ස පංචකෝ ඉමේ කච්චාන කාමගුණා මේ කච්චාන ගෝත්‍රය තමයි මෙයාලයි ගෝත්‍රය ඒ ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරනවා පංචකෝ ඉමේ කච්චාන කාමගුණා කච්චායන මේ කාමගුණය පහකි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති කාමෝප සංහිත වූ රාගයේ හට ගැනීමට උපකාර වෙන ඇසින් දත යුතු රූප තියෙනවා. මේ ලෝකයේ කියනවා ඉෂ්ඨ කාන්ත මනවඩන කාම මිශ්‍රිත ඊළඟට රාගය උපදින්න හේතු වෙන ඇසින් දත යුතු රූප තියෙනවා. ඊළඟට තියෙන ඒ වගේම කනින් ඇසිය යුතු ශබ්ද. නාසයෙන් ඇසිය යුතු දැනිය යුතු ගන්ධ තියෙනවා. දිවෙන් විදිය යුතු රස තියෙනවා. කයින් විදිය යුතු පහස තියෙනවා. මොහු පස්කම් ගුණයෝය. මෙන්න මේවට කියනවා පංචකාම ගුණයෝය කියලා. මේ පංචකාම ගුණ නිසා සුව සෝම්නස උපදී. එයට කාම සුඛයයි කියයි. එයට කාම සුඛයයි කියයි. මෙසේ කාමයෙන් කාම සුඛය වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෙන් දතියුතු රූප කණෙන් දතියුතු ශබ්ද ඊළඟ ගන්ධ රස ස්පර්ශ කියලා තියෙනවා කාමයෝ ඒ කාමයන් නිසා උපදිනවා සැපය. අන්නේ සැපයට කියනවා කාම සුඛ කියලා. ඊළඟට දේශනා කරනවා එම කාම සුඛයට වඩා කාමග්ග සුඛය අග්‍ර වේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ඒ දැන් අරය සඳහන් කළේ මේ ලෝකේ උත්තරීතර වර්ණයක් තියෙනවා නම් බබලීමක් තියෙනවා නම් ඒ සියලුම බැබලීම් වලට වඩා මරණින් මතු ආත්මය සදාකාලිකව බැබලීම අග්‍රයි කියලා. එයා එහෙම කන්නේ සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ කාමයෝ තියෙනවා. ඒ කාමයන් නිසා සැප උපදිනවා. ඒවට කියනවා කාම සුඛ කියලා. ඒ කාම සුඛයට වඩා කාමග්ග සුඛය අග්‍රයි කියනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාමග්ග සුඛය? නිර්වාණය. බලන්න නිර්වාණය විග්‍රහ කරලා තියෙන්නේ ඒතං සන්තං. ඒ නිර්වාණ ධර්මය කියන්නේ අපි දන්නවා යම් කිසි කෙනෙක් ධර්මය අවබෝධ කරලා අනුපාදිතේස පරිනිර්වාණයටපත් වුණොත්. අපි තථාගතයන් වහන්සේ අනුපාදිතේස පරිනිර්වාණයට. සාරිපුත මහා මොග්ගල්ලාණන් වහන්සේලාත් එහෙම අනුපාදිතේස පරිනිර්වාණයටපත් වුණා. යම් කිසි කෙනෙකුගේ මේ විදියට අනුපාදිශේෂ පරිනිර්වාණයට පත්වීම හෝ ඊළඟට සෝපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම. දැන් බුදුරජාණන් වහන්සේ දා ජයශ්‍රී මහ බෝරාජන් වහන්සේගේ බෝධි මූලයේදී සෝපාදිශේෂ පරිනිර්වාණය. ඒ කියන්නේ ක්ලේශ ධර්මය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ දැම්ම. ඒකට කියන සෝපාදිශේෂ පරිනිර්වාණයවත් කෙලෙස් පිරිනවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධයන්ගේ පිරිණිවීම සිද්ධ වුණේ නැවත නූපදින විදිහට අනුපාදිශේෂ පරිනිර්වාණය වශයෙන් අර උපවර්තන සාලුවේදී බුදුරජාණන් වහන්සේ එතකොට මේ විග්‍රහ කරන්නේ අන්න ඒ නිර්වාණය ඒ කෙලෙස් පරිනිර්වාණයත් එක්කම සාක්ෂාත් වෙන්නේ නිර්වාණය තියෙනවා ඒ නිර්වාණය කියනවා මේ ලෝකේ අග්‍රම අග්‍ර වූ දේ සඳහන් කරනවා ඒතං සන්තං නිර්වාණ ධර්මය ගැන විස්තර කරලා තියෙන පින්වත්නි ධර්ම සූත්‍ර දේශනාවල ඒකාන් සම්පං කියන්නේ ඒ නිර්වාණ ධර්මය කියන එක සාන්තයි. කාමයෝ නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කාමයෝ නිසා මිනිසුන්ගේ සාන්තභාවය නැති වෙලා යනවා. අසාන්තභාවයටපත් වෙනවා. හැබැයි නිර්වාණ ධර්මය කාමග්ග වූ මේ සියලුම කාමයන්ට අග්‍ර වූ නිර්වාණ ධර්මය හරිම සාන්තයි. ඒතම් ප්‍රණීතං ඒක හරීම ප්‍රණීත ස්වභාවයක්. ඒ නිර්වාණ ධර්මයේ සදාකාලිකයි. ඒ නිර්වාණ ධර්මයේ සදාකාලිකයි. හේතම් ප්‍රණීතන්. ඒක ප්‍රණීත සදාකාලික සැපයක්. හැබැයි කාමයන් තුලින් ලබන සැපේ ප්‍රණීත භාවය తాවකාලිකයි. ඊළඟට ප්‍රණීත භාවය කෙලෙස් මිශ්‍රිතයි. නිර්වාණ ධර්මයේ කියන ප්‍රණීත ස්වභාවය කෙලෙස් වලින් විමුක්ත වූ ස්වභාවයක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් තියෙනවා නිර්වාණය සාක්ෂාත් වීම සමගම. සියලුම සංස්කාර ධර්මයෝ සංසිඳිලා. රූප වේවා, වේදනා වේවා, සංඥා වේවා, සංකාර වේවා, විඥාන වේවා, ඒවා ඒ වශයෙන් හරි ආයතන වශයෙන්, චක්කායතන ආදී වශයෙන් ගත්තත් හරි. මේ මොන ආකාරයෙන් ගත්තත් යම් තාක් සංස්කාර ධර්මයෝ තියෙනවා නම් නැවතරද පීඩා උපද්දවපු අන්නේ සියලුම සංස්කාර ධර්ම සංසිඳිලා යනවා නිර්වාණය සාක්ෂාත් වීමත් එක්ක. සබ් ඊළඟට සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ. සියලුම උපද්දරයන්ගේ නිදහස් වූ ස්වභාවයක් නිර්වාණය කියන්නේ. ජාති දුකෙන් නිදහස් වෙලා, ජරා දුකෙන් නිදහස් වෙලා, ව්‍යාධි දුකෙන් නිදහස් වෙලා, මරණ දුකෙන් නිදහස් වෙලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී යම්පාක් උපද්‍රවයෝ තියෙනවා නම් අනේ සියලුම උපද්‍රවයන්ගෙන් නිදහස් වූ ස්වභාවයක් තමයි මේ නිර්වාණ ධර්මය කියලා කියන්නේ. සබ්බූපති පටිනිස්සග්ගෝ. තණ්හක්කයෝ. ඊළඟ තණ්හාවේ ඡය වීම රූප තණ්හා, සබ්බ තණ්හා, ගන් තණ්හාදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාදී සියලුම තණ්හාවන්ගේ ඡය වීම තමයි නිර්වාණය සාක්ෂාත් වීම කියලා කියන්නේ. තණ්හතු විරාගෝ, නිරෝධෝ, ඒතන් නිබ්බාන. එතකොට දැන් වේකනස්ස විසින් සඳහන් කළේ මේ ජීවත් වීම තුල ආත්මයක් තියෙනවා පංචස්කන්ධ ධර්මයේ තුල ආත්මයක් තියෙනවා ඒ ආත්මය මරණයෙන් මතු රත් රත් පැහැති පළතක තැබූ වෙරළු මෙලක් වගේ ඒ ආත්මය සදාකාලිකව බැබලෙනවා කියන උච්චේන දෘෂ්ටියක් තමයි අරගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ සියලුම දේ අභිභාගිය සියලුම දේ අභිභාගීය අග්‍රම දේ එවන් වූ නැති ආත්මික බැබලීමක් නෙවෙයි ඒ ආත්ම දෘෂ්ටි ආදී ප්‍රහාණය වීම උච්චේ දෘෂ්ටි ආදී ප්‍රහාණය වීම තුල යම්කිසි නිර්වාණ ධර්මයක් සාක්ෂාත් කරන අන්න ඒකයි කියනවා කම් සැපයටත් වඩා ඉහළ වූ කාමග්ග සුඛය වුණ අග්‍රම සැපය වුණ නිර්වාණ ධර්මය. එතකොට මේකනස් පිළිවෙජය සඳහන් කරනවා ශාමිනි භාග්‍යතුන් වහන්සේ ඒ කාරණා හරියම සුවිශේෂී කාරණාවක් නේද? වැටහුණා වගේ මම සඳහන් කරනවා ඒක හරියම සුවිශේෂී කාරණාවක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නිවැරදිව පිළිවෙතක් නොදන්න, නිවැරදිව ධර්මය නොදන්න ඔබල වගේ අයට මේක තේරෙන්නේ නැහැ කියනවා. හරිය සඳහන් කරාම ස්වාමීනි මේක හරියම සුවිශේෂී කතාවක් නේද මේ ඔබ වහන්සේ මේ සියලුම දේවල් අතර නිර්වාණය අග්‍රයි කියපු කාරණේ කියද්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔබලා වගේ අයට මේක තේරුම් තේරුම් ගන්න බැහැ කියනවා. එතකොට වේකනස්සල තරහ යනවා. සඳහන් කරනවා ශ්‍රමණ බවක් ගෞතමයෝ මා නොදන්නේ බවට පත් කළේය. දන්න මම සියල්ල දන්න මම බොහෝ දේවල් දන්න මම නොදන්න කෙනෙක් බවට ඔබ වහන්සේ පත් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේකනස්ස මේ ලෝකේ ඉන සමහර ශ්‍රමණ බමුණෝ පූර්වාන්තය නොදැනෙමින් අපරාන්තය නොදැනමින් ජාතිය ශ්‍රේවිය බඹසර අවසන් විය ආදී ලෙස මේ සසර ගමන නැවැත්තුවායයි අර්ථයක් රහිත කතා කියලා. يعني පූර්වාන්තය දන්නේ නැහැ කියලා කියන්නේ පෙර භවගාමී ජීවිතය ගැන අවබෝධයක් නැතුව. දැන් ඔය පිළිතුරු දන්නවනේ ඔය බුද්ධ ආදී අටදැන් ගැන සැකය ඇති වෙනකොට ඒ අවසානයේ සඳහන් කරනවා පෙර බව ගැන සැක ඇති වෙනවා. ඊළඟට අනාගත භවයන් ගැන සැක ඇති වෙනවා. ඊළඟට පටිච්චසමුප්පාදය ගැන එහෙම නැත්නම් හේතුඵල ධර්ම ගැන සැක ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ හේතුඵල ධර්ම පිළිබඳව නොදන්න, පෙර භව ගැන නොදන්න, එවැනි වැඩ පිළිවෙල ගැන නොදන්න, අනාගත භවගාමී ජීවිතයේ ස්වභාවය නොදන්න සමහර ශ්‍රාවකයෝ කියනවා භ්‍රමචර්යාව අවසන් වුණා ආශ්‍රවය වුණා කියලා. ඒක හරීම අනර්ථ කතාවක් කියනවා. ඒක හරීම අනර්ථ කතාවක් කියනවා. හැබැයි මේ බුද්ධ ශාසනය තුල මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෛරාටික නැතිව ඍජුභාවය ඇතිව නුවණැතිව යම්කිසි පුරුෂයෙක් යම්කිසි පුරුෂයෙක් මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ වහන්සේ අවබෝධ කළ ධර්මය මට දේශනා කරන්න කියලා ඉල්ලීමක් කළොත් අන්නේ ධර්මය දේශනා කරලා ඒ ධර්මය ශ්‍රවණය කරලා අන්න ඒ තුලින් නම් යම්කිසි ශ්‍රාවකෙක් ආශ්‍රය කරන්න පුළුවන් කෙලස් ප්‍රහාණය කිරීමක් කරන්න පුළුවන් භ්‍රමචර්යය අවසන් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාට මේ වේකනස්ස කියලා පිළිවෙලියට අනුශාසනා කරනවා. ඒක උපමාවකින් සඳහන් කරනවා. ඒක හරියට මේ වගේ කියලා උඩුකුරුව සිටින යම්කිසි දරුවෙක් ඉන්නවා නම් පින්වත්නි අන්නේ උඩුකුරුව සිටින දරුවා යම්කිසි අවස්ථාවක බන්ධනයකට හසු වුණොත් ඒ කියන්නේ මේ දරුවගේ අත් හරි කකුල් හරි එහෙම එහෙම යම්කිසි බන්ධනයකට එහෙම අහු වුණොත් එයාට ඒ බන්ධනය පිළිබඳව තේරෙන්නේ බැඳීම ගැන තේරෙන්නේ හැබැයි යම්කිසි කෙනෙක් යම්කිසි සුළු බැලිද අතරින් දරුවෙක් දැන් වැඩි විදියටපත් වුණාට පස්සේ අන්‍යවැනි බන්ධන වලින් ගැලවිලා යන්නේ යම්සේද අන්න ඒ වගේමයි කියනවා කෛරාටික නැති ඍජු ඇති නුවණ තියෙන යම් කිසි පුරුෂයෙක් තමන් අහස ළඟට ආවොත් මේ අනුශාසනාව මේ ධර්මයේ නිවැරදිව පුරුදු කරලා අවිද්‍යාව බන්ධණයෙන් මිදීම කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ධර්මපරියාය ශ්‍රවණය කරපු මේ මේකනස සිටු පිරිවැඩිය මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව බොහෝම ඇතුළාන්ත හැඟීමකින් පිළිගන්නවා අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම කියලා සේයතාවි භෝගෝතම නිකුජ්ජිතවං කුජ්ජේය වශයෙන් භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතා මැනවිතා මැනවි හරියට යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ වැසිලා තියෙන දෙයක් විවර කළා වගේ මුලා ඌ එකුඩ මඟ පෙන්නවා වගේ ඊළඟට අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්වලා ඒ රූප බලන්නට මාර්ගයක් පරිසරයක් සකස් කළා වගේ ඊටාම මනවින් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා ස්වාමීන් වහන්සේතුන් වහන්සේ අද ඉඳලා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් විදිහට පිළිගන්න ධර්මයේ සරණ ගියපු කෙනෙක් විදිහට පිළිගන්න සංඝ රත්නය සරණ ගියපු කෙනෙක් විදිහට පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම පරියාය සතුටින් අනුමෝදන් වෙනවා පිළිගන්නවා බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් බරපත් වෙනවා. එතකොට පින්නත් අපි මේ දේශනාවේ තේරුම් ගන්න ඕනේ මේ වේකනාශ සූත්‍රය තුල විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන උච්ඡේද දෘෂ්ටියට උච්ඡේද දෘෂ්ටියට හසු වෙන ශ්‍රාවකයන්ගේ මානසිකත්වය පිළිබඳව. එතකොට අපිට හිතෙන්න පුළුවන් දෙයනේ කියලා අපි ඒ දෘෂ්ටි වලින් ගැලවෙ ජීවත් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්න නිසා අපි මරණින් මතු නැවත උප්පත්තියක් නැත මේ ආත්මය සදාකාලික වෙනවා කියන අදහස පිළිගන්නේත් නැහැ. ඊළඟ සාස්ත්‍රක දෘෂ්ටි අපි පිළිගන්නේත් නැහැ. ඒ කියන්නේ භවයෙන් භවයට ආත්මයක් තියෙනවා කියලා අපි පිළිගන්නේ අපි දන්නව අවබෝධ නැතුණත් මේ පංචස්කන්ධයක් විතරයි මෙතන හේතුඵල ධමයක් විතරයි මෙතන තියෙන්නේ කියලා අපි දන්නවා. කියලා අපට හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුකූලව අපේ ජීවිතේ දිඨානුසය තියෙන නිසා දිත්තානුසය කියන කියන්නේ යම් යම් ධර්ම මානසිකාර නිසා අපේ මේ සක්කාය දිට්ඨිය, උච්ඡේද දෘෂ්ටි ආදී විවිධ දෘෂ්ටි යටපත් වීම සිද්ධ වුණා. අපිට මේ දෘෂ්ටිය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරගන්න බැරුව මරණයටපත් වුණොත් ඊළඟ ආත්මභාවයේදී වෙනත් සාස්ත්‍රුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන ඉපදිනා උච්ඡේද දෘෂ්ටි සමාදම් වෙන ශ්‍රාවකෙක් වෙන්න ඉඩක් තියෙනවා. ශාස්ත්‍රව දෘෂ්ටි සමාදම් වෙන ශ්‍රාවකෙක් බඩපත් වෙන්න තියෙනවා. ඉඩක් තියෙනවා. අන්න ඒ වගේ සංසාර ජීවිතය අපි කරගත්ත යම්කිසි මහා කුසලයක් හේතු වෙලා පුණ්‍ය කර්මයක් හේතු වෙලා අපි අද දවසේ පින්නත් මේ මනුෂ්‍ය ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලංවීම තුළ සාසක දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි, සක්කාය දෘෂ්ටි ආදී තේරුම් අරගෙන ඒවා යම්කිසි විදියකට යම් යම් භාවනා මාර්ගයෙන් හරි යටපත් කරගෙන ජීවිතය අරගෙන ගියත් සක්කාය දිට්ඨිය ආදී මේ සියලු දෘෂ්ටි ප්‍රහාණය කරන්න බැරි වුණොත් මේ භවයේ තුලදී අපි නැවත වෙන දෘෂ්ටි සමාදම් වෙමින් සංසාර ජීවිතයේ වේකනස පිළිවැදියා වගේ විවිධ කතා සකස් කරගෙන විවිධ ආත්ම භාවයන් පිළිබඳ සංකල්ප කතා බහ කර කර යන අය බඩපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් මේ මනුෂ්‍ය ජීවිතය තුළදී මෙන්න මේ දිට්ටි ප්‍රහාණයට අවශ්‍ය පරිසරය සකස් කරන්න ඕනේ. සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අපි කරන්න අමුතු දෙයක් අවශ්‍ය නැහැ. කරන්න අවශ්‍ය අපි පැහැදිලිව දැනගන්න ඕනේ බුද්ධ දේශනා වෙනවා ditthi suddhiya සහ ඊළඟට ditthi siddhiyen පස් වෙනවා කාංකාවේ තරණ විසුද්ධිය කියලා විසුද්ධියක්. ඔන්න ඔය දෙකවත් අපි යම්කිසි මට්ටමකට ඇති කරගත්තොත්. අන්න එතෙන් සිට අපිට ඉස්සරහට යන්න අමාරු වෙන්නේ නැහැ. ditthi visuddhiya කියලා කියන්නේ නාමයයි රූපයයි අපි වෙනමම වෙන් කරලා ගන්න පුළුවන් මානසික මට්ටමකට ආවොත්. ඒකවල තදංග වශයෙන් අපේ ditthිය ditthi চৈতසිකය ප්‍රහාණය වෙනවා. ඒක දේශනා සඳහන් කරලා තියෙන්නේ හරියට යම්කිසි අන්ධයෙකුයි පිළෙකුයි ගමනක් යනවනම් අන්ධයයි පිළයි ගමන යනකොට අන්ධයා ඇවිදගෙන යනවා පිළා පිටේ ඉඳන් උරේ ඉඳන් පාර පෙන්නනවා එතකොට අන්ධයාගේ පිහිටෙන් පිළා යනවා පිළාගේ පිහිටෙන් අන්ධය යනවා අන්න ඒ වගේ මේ ditthi visuddhiයේදී සිද්ධ වෙන්නේ කෙනෙක් හොඳට අවබෝධ කරගන්නවා මෙතන සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නැත මෙතන ඔවුනොවුන්ට උපකාර වෙමින් ඔවුනොවුන්ට පිහිට වෙමින් ඔවුනොවුන්ට උදව් වෙමින් යන නාම රූප પરම්පරාවක් තමයි මෙතන තියෙන්නේ කියලා අදහස තියෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට හරියට යම්කිසි නැවක නාවිකයෙක් යනවා. නැවක නාවිකයෙක් යනකොට ඒ නැව යන්නේ නාවිකයා නිසා. නාවිකය යන්නේ නැව නිසා. අන්න ඒ වගේ මේ නාමය නිසා රූපේ පවතින බවත්, රූපේ නිසා නාමයේ පවතින බවත්. යම් කිසි මේ කේන්දරමේ නාම රූප හොඳට වෙන් කරගන්න අවස්ථාව මෙතන නාමයක් පමණයි තියෙන්නේ මෙතන රූපයක් පමණයි තියෙන්නේ කියලා පැහැදිලිවම වෙන් කරගන්න අවස්ථාව කියන දිට්ඨි සුද්ධිය කියලා. අන්න එතනදී අපේ වැරදි දෘෂ්ටිය දිට්ඨි සුද්ධිය කියන්නේ දෘෂ්ටිය පිරිසිදු වීම කියන එක. එතකොට වැරදි දෘෂ්ටි ප්‍රහාණය වෙන. ඊළඟට එනවා සංකා විතරණ විසුද්ධිය ඇතුළේ තියෙන විශේෂයෙන්ම ඒ සංකා විතරණ විසුද්ධියේදී පටිච්චසමුප්පාදය අරගෙන මනසිකාර කරනවා. මේ පංචස්කන්ධයේ සසර ගමන අවිද්‍යාව හේතු වෙලා සංකාර සංකාර හේතුන විඥාන කියලා මේ පංචස්කන්ධයේ පැවැත්මනේ පරිසම්පාදයේ තුල විග්‍රහ කරන්නේ. අන්නේ පරිසම්පාදය ඒ ඒ ඒ එකාකාරයකට විග්‍රහ කරලා තියෙන ඒ අවිද්‍යා පත්‍ය සංකාර කියන ඒ ක්‍රමවේදෙත් අරගෙන තව තවත් විදියට හේතු ප්‍රධාන විමසමින් කටයුතු කිරීම තුළ අපිට තදංග වශයෙන් මේ සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරගන්න අවස්ථාවක් තියෙනවා. සක්කාය දෘෂ්ටිය ඇතුළු දිට්ඨි চৈতසිකය. එතකොට එතනින් පස්සේ අපිට ඉස්සරහට යන්න අමාරු වෙන්නේ නැහැ. ඔය කාංකා විතරන විසුද්ධියට ආපු කෙනාට විසුද්ධි මාර්ගයේ දීලා තියෙනවා සහතිකයක් චුල්ල සෝතාපන්න කියලා. ඒ චුල්ල සෝතාපන්න කියන්නේ ඔය මානසිකත්වයේ තුල ඉන්න කෙනෙක් මැරුණොත් කියලා කපාට යන්නේ නැහැ. එනිසා කියන සුල්ලසෝතාපන්න කියලා. ඉතින් අන්නේ විදිහට ඒ සුල්ලසෝතාපන්න භාවයට ඇවිල්ලා එතන ඉස්සරහට ගියොත් එතන ඉස්සරහට යන එතන ඉඳලා ඉස්සර අපහසු නැහැ. උතෙන් යනකම් තමයි ටික අපහසු. අපිට සංස්කාර උපේක්ෂා ඥාන ආදියට ගිහිල්ලා මේ දිට්ඨිය මේ උච්ඡේද වශයෙන් වේලාවකට නැගෙන වේලාවකට සාස්වත වශයෙන් නැගෙන වේලාවකට සක්කාය දිට්ඨි වශයෙන් නැගෙන වෙලාවකට විවිධ අසාධ දිට්ඨිය ආදි වශයෙන් නැගෙන මේ දෘෂ්ටි චෛතසිකය ප්‍රහාණය කරලා අපට සෝතාපන්න භාවයට පත් වෙන්න පුළුවන්.